යස් මහත්මයා අර ඔබ වහන්සේ අර ඉස්සෙල්ලා මේ කිව්වනේ අර බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරානේ දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලපු වරපහ ඇත්තට ප්‍රතික්ෂේප කළා කියන එක නෙමෙයි ඒ කියන්නේ කැමති කෙනෙක් එහෙම රැකුණාවේ අකමැති කෙනෙක් එහෙම නොනයි කියලා ගැටලුවක් නැහැ කියන මධ්‍යස්ත මතයකටයි බුදුහාමුදුරුවෝ එතන දෙන්නේ අන්න ඒක තමයි මට ඕක තිබිච්ච ප්‍රශ්නේ පැත්තට. මේක ප්‍රතික්ෂේප කරා වෙන්න බෑ නේද? ප්‍රතික්ෂේප කරුවා මොකද ප්‍රතික්ෂේප කළොත් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි එතන ගන්න. එතන ප්‍රතික්ෂේප කළා කියන්නේ උන්වහන්සේගේ අගතිගාමී තීරණයයි බුදුහාම ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් සියලු දෙනාම අනිවාර්යෙන් ඒවයි ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම සියලු දෙනාම අනිවාර්යෙන් කියන එකක් නැහැ. කැමති කෙනෙකුට පහසු විදිහට මේ ප්‍රතිපදාවන් පවත්වාගෙන යන්න පුළුවන්. මොකද පුද්ගල විවිධත්වයේ බුදුරජාණන් වහන්සේ දකිනවනේ. ඒ පුද්ගල විවිධත්වයත් එක්කනේ කරුණු පැහැදිලි කරන්න වෙන්නේ. දැන් සමහර කෙනෙකුට පාංශකූල චීවරම දරන්න පුළුවන් වුණාට හැම භික්ෂුවක්ම එහෙම කරන්න සමත් නැහැ. හැම කෙනෙක්ම අරණ්‍ය වාසීව ඉන්න සමත් වුණාට හැම කෙනෙක්ම එහෙම ඉන්න සමත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නොහිටියයි කියලා එතනත් අර නිවන් දකින්න බාධාවක් වෙලත් නැහැ. ඉතින් ඒ ඒ විශේෂතා දකින නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒකට පූර්ණ එකගත්වේ පළ කරන්නේ නැත්තේ. අත්ත වශයෙන්ම මේක ස්වාමීන් වහන්සේ දැන් ඔක මම අද තමයි හරියටම පැහැදිලිුනේ. ඒ කියන්නේ ඔක ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි ඒ අගතිගාමී තීරණයට එකඟ නොවීම. මධ්‍යස්ත බවටයි එතන එන්නේ. ඒ ප්‍රතික්ෂේප කළා කියලා කෙනෙකුට කියන්න පුළුවන් මොකද? ඒ අන්තවාදී ගතිය ප්‍රතික්ෂේප කළා. ඒක මැද තැනක කැමති කෙනෙකුට පවතින්න පුළුවන් අකමැති කෙනෙකුට Tamanට පහසු විදිහෙන් පවතින්න පුළුවන් කියන එකයි එතන මතු කරන්නේ. මේ පැහැදිලි පැහැදිලි සාරයි. ආනන්ද මහත්මයා